සෑහෙන කලාතුරකින් ඇයෙන ප්‍රශ්නයක් ඒක. කොහොමද නාමයක් රූපයක් නිවැරදිව විදා දකින්නේ? හැබැයි මට පුංචි කාලේ මම දකින නාම රූප කොහොමද නිවැරදිව දකින්නේ කියන එකට වඩා මම වෙනස් ප්‍රශ්නයක් මගෙන් ඇහුවා මම දකින දේ නිවැරදිව දකින ක්‍රමයට වෙනස් කරගන්නේ කොහොමද? එහෙම ප්‍රශ්නයක් තමයි මට තිබුණේ. මම මිදුලට ඇවිල්ලා ගස් කොළන් දිහා සෑහන වෙලා බලන් ඉන්නවා. අවුරුදු 3 4 වගේ පුංචි කාලේ. කොහොම ගාදියා බලන් ඉන්නවා. ආච්චිත් කුස්සිය ළඟ ඉඳලා බලන් ඉන්නවා මොකද්ද මේ දරුවා මෙච්චර වෙලා බලන් ඉන්නේ කියලා. හැබැයි මට කරදර කරන්නේ නිවැරදිව දකින්නේ කොහොමද කියන එකට වඩා දකින දේ නිවැරදි කරගන්නේ කොහොමද කියන එක තමයි මට තිබිච්ච ප්‍රශ්නේ. පස්සේ මම දැනගත්ත හැමදේම මේ ලෝකේ නිවැරදිව තමයි තියෙන්නේ. මගේ කෙලෙස් වලට සාපේක්ෂවයි දෝෂාට ගන්න තියෙන්නේ. එහෙනම් ඒක නිවැරදි කරගන්න පුළුවන්. එහෙනම් නිවැරදිව දකින ක්‍රමයකට වඩා දකින සියලු දේ නිවැරදි කරගන්න ක්‍රමය තමයි වටින්නේ. ඒක තමයිලු මම නිවෙන විදියට දකිනවා නම් ඕම් නිවැරදි කරගත්තා. නිවැරදි කරගත්තා. මම නිවෙන විදියට සවන් දෙන්න ඕනේ. සමහර කතා තියෙනවා ඒක ඇයෙනකොට නිකන් තරහා යනවා. පෞද්ගලික දවසල කතාවක් තිබුණා. එක ආයස්මතු වහන්සේ කෙනෙක්ගේ මගේ ශිෂ්‍ය පුත්‍රය තමයි. උන්වහන්සේ ගිහි කාලෙට අපගේ ඒ දරුවන්ට බාර දුන්නා. අල්ලපු ගෙදර මිනිස්සයා එතන මිදුලෙන් යනවා. ඒ මිනිස්සයාට යන්න දෙන්නේ නැතුව ගේට්ටු දානවා. ඒතකොට දැන් මේ මිනිස්සයා පවුනේ. ඉතින් මෙච්චර කාලයක් ගියානේ. ඉතින් මෙච්චර කාලයක් ප්‍රශ්නයක් තිබුණේ නැහැ නේ මොනවාර හේතුවක් නිසා ඒගොල්ලෝ ඒක පාර වාන්න හදනවා. ඒකට එයා පොලිසිය ගිහිල්ලා දැන් දාලා සිතාසියක් ඇවිල්ලා. මේක නඩු දානවා මෙමය මෙමය කියලා. ඒක දැක්ක වෙලෙන්දලා දාහනේ වළඳ ගන්න බෑ, ඉඳගෙන ඉන්න බෑ, භාවනා කරන්න බෑ උන්වහන්සේට යනවා. අර පැටව දාපු පූසියෙක් ඉන්නයි. පූසියෙක්. ඒ පූසියත් නිකන් ඉන්නේ නැහැ නේ. හැමතැනම හැවිදිනවා. ඒක තමයි දැනගන්නේ මේ පැටව දාලා කියලා. ඒ වගේ හැමතැනම හැවිදිනවා. මොකද කියලා බලනකොට මෙච්චර මං සැලකුවා මෙච්චර හොඳට හිටියා මගේත් එක්ක හොඳ යාළුවෙක් බලන්නකො මේම කරලා තියෙනවානේ මම නැති දවස්වල මම නැහැ කියලා හොඳටම දන්නවනේ. එතකොට බලන්නකෝ මේ කරලා තියෙන වැඩ. එතකොට තමයි මම දැනගත්තේ ඒ එකක්වත් අපේ හාමුදුරනේ අත්හැරිලා නැහැ. එකක්වත් අත්හැරිලා නැහැ. ඒ කෙලෙස් වලට සාපේක්ෂව, Tamange දුර්වලකම් වලට සාපේක්ෂව ඒක දැක්කේ. දුර්වලකම් වලට සාපේක්ෂව දැක්කේ. අපේ ජීවිතවලත් අපි බැඳීම කොච්චර නඩත්තු කරනවද? පැවැත්ම තුල කොච්චර අපි ස්ථාපනය වෙලා ඉන්නවද? තැම්පත් වෙලා ඉන්නවද? එච්චර දුරට අරක රෝන් තමයි පේන්නේ. වැරදියටමයි පේන්නේ. ඇයි මම පැවත්ම තුලනේ ඉන්නේ? කෙලෙස් එක්කනේ ඉන්නේ. එහෙනම් මම කොච්චර නිවැරදි දැක්ම ඉගෙනගෙන ආගෙන බැලුවත් ඒක පේන්නේ ඒක අඩුවමයි පේන්නේ. ඇයි? ඇතුලේ වැරදිනේ. එහෙනම් නිවැරදි කරගන්න නම් මම මගේ අඩුපාඩු දුර්වලකම් පැවත්ම හැම දෙයක්ම නිවැරදි කරන්න ඕනේ. ඒ දුර්වලකම් නම් එකක්ම නිවැරදි කරන්න. ඒ කරන්න කරන්න කරන්න ඕන් එදා දැකපු රූප නෙමෙයි දැන් පේන්නේ. ඔක්කොම වෙනස්. ඔක්කොම වෙනස්. සමහර අය අපට බයින හඳුරු. හරියට බයින කැත විදියට. නැවත පාරේ දැක්කම තෙරුවන් සරණයි නෑනේ කොහොමද මේ දවස්වල සනීපෙන් ඉන්නවද? තාත්තා අපේ ගෙදර දාන පොඩි ගමනක් යනවා. ඒගොල්ල කල්පනා කරන්නේ මේ හාමුදුරුවෝ කැත විදියට මම බැන්නේ. මම බැන්නේ නැද්ද? මං ඊනයක් වද්දා දැක්කේ. ඊනෙන්ද බැන්නේ? නෑනේ ඇත්තටනේ බැන්නේ. හාමුදුරුවෝ දන්නේ නැද්ද? ඒ වගක්වත් නැන්නේ. ඒ කට්ටිය දවසක් විතර කල්පනා කරන කෑම කන්නද මොකද්ද මේ උනේ කියලා. ඒතු මේ ලෝකේ කිසිම දෙයකට ගැටෙන්න අවශ්‍ය නැහැ අපට. මේ ලෝකේ කිසිම දෙයකට ඇලෙන්න අවශ්‍ය නැහැ. ඇලීමෙන් ගැටීමෙන් තොර වුණාම ඒ කට්ටිය පේන්නේ අපිට මේ දැන් දැක්කා වාගේ. ඒ කට්ටියත් එක්ක කිසිම අමනාපයක් නැහැ වාගේ. ඒ අයත් එක්ක අමනාප වෙන්න හේතුවක් නැහැ වාගේ. ඕන් නිවැරදිදක්ම. අපි අපේ ඇතුළතින් මොන කෙලෙසිද ඉවත් කරන්නේ ඒකට සාපේක්ෂව අරක ඒකට සාපේක්ෂව නිවැරදි වෙනවා. ආහිතන මේම එකකුත් තියෙනවානේ මගේ අඩුව. ඒකත් අයින් කරනවා. ඒක නිවැර තව ටිකක් වෙනස් වෙලා තියෙන රූපේ. එහෙනම් නිවැරදිව දකින්නේ කොහොමද කියන එකට වඩා දකින්න දේ නිවැරදි කරගන්න ක්‍රමය තමයි ඒකට සාපේක්ෂව කෙලෙස් අයින් කරන්න ඕනේ. පුදුම වැඩේ සවන්නාතනේ ගස්කොලන් දකින්නකොට පුදුම තරහා යනවානේ. තරහා යනවා නෙමෙයි. Taman තුළ තියෙන තරහ ඇවිස්සෙනවා. මේවා කපන්න ඕනේ, ඉවත් කරන්න ඕනේ, සම්පූර්ණ පොළව පේන්න ඕනේ. එක සර්පයක්වත් නැති විදිහට පොළව සම්පූර්ණ මුඩු වෙලා ලස්සනට පෑදිලිව තියෙන්න ඕනේ. මේ නැත්නම් මගේ තුළ තියෙනවා. ඒ නිසා තරහ ගස් කොළන් වලට. ද්වේෂය මොනවාර හේතුවක් නිසා මේ ද්වේෂයක් තියෙන්නේ. ඒ හේතුව මොකද්ද කියලා වල හේතුව අයින් කරපු ගමන් පුදුම ලස්සනම කොළම කොළ පාට කොච්චර සුන්දරද බලන්න දැන් වෙන එකක් පේනවා. ඒ ගස් කොළමයි. හැබැයි අද වෙනස්. එහෙනම් අපේ කෙලෙස් වලට සාපේක්ෂව තමයි සම්මා දිට්ඨියක්. එහෙම නැත්නම් නිවැරදි දැක්මක් වැරදි දැක්මක් විදිහට පේන්නේ. අපේ කෙලෙස් ඉවත් වෙන්න ඉවත් වෙන්න අඩුපාඩු දුර්වලකම් නිවැරදි වෙන්න නිවැරදි වෙන්න ඒ කියන දැක්ම නිවැරදි වෙන්න පටන් ගන්නවා. නිවැරදිව දකින්න පුළුවන්කම ලැබෙනවා. අපේ කෙලෙස් වලට සාපේක්ෂවයි සම්මා දිට්ඨිය සම්මාදිට්ඨිය වෙන්නේ මිත්‍යාදිත්‍ය බවට පත් වෙන්නේ. අපේ කෙලෙස් වලට සාපේක්ෂව. නිකලෙස් වැඩි වෙන්න වැඩි වෙන්න අර කින මිත්‍යාදිත්‍ය ටික ටික ටික ටික සම්මාදිත්‍යට හැරෙනවා. සම්මාදිත්‍යට හැරෙනවා. සමහර අය ඉන්නවා. ඇවිල්ලා දැන් බහිනවා. ආගෙනත් ඉන්නවා. මොකද ප්‍රශ්නයක් නැහැ. ඒ ළඟ ඉන්න කෙනා නෝ ඉච්චර බයිනවා ඔබවන්ස සාමාන්‍යයෙන් ඒ කට්ටියට ඕන නිසා ඒ කට්ටිය ආගෙන ඉන්නවා. රොබවන්ස මට ඕන නිසා මං ආගෙන ඉන්නවා. ඒ කට්ටියට ඕන නිසා ඒගොල්ලෝ බනිනවා. අපට ඕන නිසා අපි ආගෙන ඉන්නවා. ප්‍රශ්නේ නාගෙන ඉන්න වැඩේ අපි කරනවා, බයින වැඩේ ඒගොල්ලෝ කරනවා. බලන්න මේ දිට්ඨිය. සම්මා සෝතේ සම්බන්ධ නිවැරදි දිට්ඨිය. කවදාවත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ප්‍රතිචාර දක්වන හොමනාව කරන්නේ මට බැන්න අය, මට නිඳා කළ අය, අපහාස කළ අය, මටයි විවේචනය කළේ මගේ අම්මා තාත්තා මතක් කළා මට බැන්න අය. ඒ මනුස්සයාගෙන් මම පලිය ගන්නවා. ඒව මොකවත් නැහැ. ඒගොල්ලෝ බනින වැඩේ කරනවා, මම ආගෙන ඉන්න වැඩේ කරනවා. ඒගොල්ලෝ ලස්සන්ට බයිනවා, මමත් ලස්සන්ට ආගෙන ඉන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ට උපරිම සියලුම ශිල්ප ශාස්ත්‍ර දාලා හොඳටම වයින්නවා. මමත් මගේ උපරිම කාන්ති පාරමිතා පාවිච්චි කරලා මමත් හොඳට ආගෙන ඉන්න. ප්‍රශ්නයකුත් නැහැ. සම්මා සෝතේ. නිවැරදි ඇසීම. ඇසීමක් පමණයි එතන තියෙන්නේ. ඇලීමක් ගැටීමක් ඒ ඇසීම තුල නැහැ. ඒ නිසා ඒක සම්මා. මේම කිව්වා එම කිවනවා. නියමයට බයිනවා. හරියට බයිනවා. පිළිවෙලට බයිනවා. ඒ ඔක්කොම නිවැරදිව දකින්න ඔයා. එහෙනම් අපේ කෙලෙස් අපි තුල පවතින තාක්කල් අපි කොච්චර නිවැරදි දැක්මක් පුරුදු කෙරුවත් ආගත්තත් ඒ නිවැරදි දැක්ම අපට පාවිච්චි කරන්න බෑ කෙලෙස් වලට සාපේක්ෂව වෙනස් වෙනවා. අර සමහර අය ඉන්න ගොඩාක් කපටි වැඩ කරලා කරලා කපටි වැඩම කරලා පස්සෙට සම්මාවක් දෙනවා. මෙන්න මේක පුරුදු කරන්න කියලා. එයා සම්මා වඩනකොටම අරකත් එක්ක තමයි එන්නේ. ඉස්සර කෙරවල තියෙන කාන්තියක් හොඳට තයිලා තියෙනනේ. පුදුම වැඩිනේ. පොඩි එක නගෙන හරි එහෙනම් මේක නොගෙනෙමු අර එන කෙසෙල් ලැබරින් එයා කඩන්න ඒක අත්හරිනවා ඒක ඔක්කොම ගිහිල්ලා ඉවර වුණාට පස්සේ ඊළඟ කෙනා කෙසෙල් ගෙඩියක් ගන්න කොහමද දැන් නිපා කිව්වනේ මෙයා එහෙනම් අරකයි එපා කියලා තියන්නේ ලොකු ගෙඩියට එපා කිව්වේ නෑ හැබැයි අර ගෙඩියනොත් දෙකක් ඇදුවා නම් අර ගෙඩියේ ප්‍රමාණය එනවා බලන්න අර ඇතුලේ තියෙන කෙලස් වලට සාපේක්ෂව දැක්ම වෙනස් වෙච්ච ඇති එයා දැකපු දේ තුළ දෝෂයක් තියෙනවා එකම කැම අරක උඩින් කපපෝ ඇවතිය මේක යටින් කපපෝ අර අර දකපු කෝණේ වෙනස් ඒ කෙලෙස් වලට සාපේක්ෂව එනම් මේ සම්මා දිට්ඨි සම්මා කම්මන්ත වායාම සංකප්ප මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය નિවැරදිව අපි පරිශීලනය කරන්න පරිභෝජනය කරන්න නම් ඒකට ගොඩාක් කෙලෙස් අපිට નિවැරදි කරන්න සිද්ධ වෙනවා අඩුපාඩු දුර්වලකම් අදන්න සිද්ධ වෙනවා දවස ගානේ අපි අඩු කොච්චර හැදෙනවද දුර්වලකම් කොච්චර નિවරදි වෙනවද? කොච්චර කෙලෙස් ආශ්‍රවයන් කාමයන් අපෙන් දුරු වෙනවද? එච්චර දුරට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකේන નિවරදිව අපට පේන්න, ඇහෙන්න, දැනෙන්න, ඇඟෙන්න, සිතෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව කෙලෙස් එක්ක අපි කොච්චර එක පරිශීලනය කෙරුවත් කොච්චර දැනගෙන හිටියත් ක්‍රම 500ක් විතර දන්නවා. ඒ තර කෙලෙසත් එක්ක තමයි ලෝකෙ පේන්නේ. කෙලෙසත් එක්කමයි පේන්නේ. එතකොට ඒක විදර්ශනාවට ගන්නකොට අපි ඔව් විදර්ශනා කරන එකත් හොඳයි. විදර්ශනා කරලා ඒ යථාර්ථය දැනගන්න දැනගන්න ඒ අඩුපාඩු දුර්වලකම් අපට අවබෝධ වෙලා නිවැරදි වෙනෝනේ. එතකොට අරක නිවැරදි වෙනවා. ඒ දෙකේ නිවැරදි වෙනවා. සම්මාදිට්ඨිය නිවැරදි වෙනවා. සම්මාදිට්ඨිය නිවැරදිවම දකින්න පුළුවන් එකම එක පුද්ගලයාට විතරලු අනාගාමී කෙනාට. රහතන් වහන්සේට සම්මාදිට්ඨිය දකින්න බෑ. ඒක උන්වහන්සේ සම්මා බවටපත් වෙලා. ඒ නිසා දැකීමක් නැහැ. දැක්මක් තමයි තියෙන්නේ. අනාගාමි කෙනා තුළ තාම පුද්ගල සත්ව ස්වභාවය තියෙන නිසා උන්වහන්සේට විතරලු ඒක නිවැරදිව දකින්න පුළුවන්. ඒ දකින්න නිසා උන්වහන්සේ තාම ඉන්නවා. ඒ නිසා ඉපදීමක් තියෙනවා. තව එක භවයක් තියෙනවා ඉදිරියට. දකින්නවනේ. දකින්න නිසා ඒ පුද්ගලයා ඉන්නවා. උන්වහන්සේට විතරලු ඒක දකින්නත් පුළුවන්. අනිත් හැමෝම දකින්නකොට එයාගේ කෙලෙස් වලට සාපේක්ෂව ඒක පේනවා. දැන් සෝතාපන්න ඵලයටපත් වෙච්ච ආනන්ද ආම්ද්‍රෝ ඒ රොඩි ගෑනු ළමයාත් එක්ක යන්න ගියා. නමුත් එතනදී උන්වහන්සේට උන්වහන්සේට පෙනුනේ භාග්‍යතුන් වහන්සේ අත්හැරලා ඒ ළමයාත් එක්ක ගිහිල්ලා ගෙවල් දොරවල් අදාගෙන වාසය කරන එක හරි. ඒක එයාගේ දැක්මට හරි. නමුත් ඒක වැරදි. ඇයි ඒ රාගය තියෙනවනේ තාම. ඒ රාගයට සාපේක්ෂව ඒක පෙනුනේ. නම් ලෞතර තථාගතයන් වහන්සේ සියලු කෙලෙස් නැසූ නිසා උන්වහන්සේට පෙන්න මේ ආනන්දට වැරදෙන්න යන්නේ. මේක මේක වැරදි දැක්මක්. ටක් ගාලා යවනවත් ගන්න. නවත්ත ගන්න. විදර්ශනාව කරනකොට නම් ඒ විදිහට අපි ඒක මුලින්ම යන්න සරල ක්‍රමය තමයි මගෙන් වෙන් වෙච්ච කොටසක් මට අයිති නැති කොටසක් මට පරිබාහිරව පවතින දෙයක් විදියට කය දකින්න එක කය දකින්න. එතකොට මේ කය නඩත්තු වෙන්නේ නැහැ බෝධුරට. කය මගේ නෙමෙයි, මම නෙමෙයි, මගේ ආත්ම නෙමෙයි. ඒ කියන සංකල්පය තමයි එතන තියෙන්නේ. කය මගෙන් වෙන් වෙච්ච කොටසක් ඇටිට මම දකිනවා. ඒ කියන්නේ කය කීයටත් මගේ නෙමෙයි කියන එක මම හිතන්න ඕනේ. ස්ටෙප් එක ස්ටෙප් එකට ගන්න ඕනද නැත්නම් නෑ නිකම්ම දකින්න පුළුවන් එක පළවෙනි ප්‍රාථමික අධීරණේ. දැන් මේ කියන කය මගේ නෙමෙයි මේ මේක මම නෙමෙයි කියන විශ්වාසය තුළ මම ඉන්නවා. පරිබාහිර දෙයක් විදිහට දකිනවා. තුවාලයක් වුණා, කයට තුවාලයක්, කයට තුවාලයක් වුණා, මට තුවාලයක් වුණා කියන එකද ගන්නෑ මම. මොකද දන්නේ කකුල මෙතන රිදෙනවා. මගේ කකුල රිදෙනවා කියන දන්න එන්නේ මම. එතනට එන්නේ ඒ දෘෂ්ටියට මං එන්නේ අද නම් කයට ටිකක් තේට්ටුයි වගේ. අය අද කයට තේට්ටුයි මට තේට්ටුයි කියලා කියන තැනට එන්න. අපි එහෙමනේ කියන්නේ. මට මාන්සි අද නට විවේක ගන්න ඕනේ. පුදුම වැඩේ මගේ කය ඔක්කොම රිදෙනවා නිකන් මස් පිට ඔක්කොම රිදෙනවා. එහෙමනේ මම කියන්නේ. කයට රිදෙනවා. කයට රිදෙනවා කියලායි දකින්නේ. කයට මාංශය කියලා දකිනවා. ඒක මගේ මාංශයක් නෙමෙයි. කයේ මාංශයක්. මමයි කයයි මාංශයයි වෙන වෙනම දකිනවා. එහෙම දකින්න පුළුවන් නම් ඒක කය විදර්ශනා කරන ක්‍රමේ ප්‍රාථමික මට්ටම උනාට හරි මේ දියුණු මට්ටමක් ඒක. නිවුනොත් විද්‍යාව ඒකෙන් පැවැත්මක්, පටිගයක්, ඇලීමක් අටගත්තු අවිද්‍යාව. අර තැම්පත් වලට ගලපෙන විදියට නැති වෙනකොට ඒක අර ටිකක් ගැටෙනවා. ඔව්. ගැටෙනවා. ඇයි මේක මේම තිබ්බේ ටිකක් ඇදයිනේ. දැන් ඇත්තටම මේ අංශක 12 15 කැඩේට මේ බිල්ඩින් හදනවා. හැබැයි කවුරුත් ඉංජිනේරුවෙක් කියලා ඒක ඇදයි කියලා කියන්නේ ඇයි? ඒ ඩිසයින් එක ඇදේට හදන එකලු. නමුත් තෙලින් හදන එක පොඩ්ඩක් කලවෙන්න බෑ ළමයට අඟල් කාලා කියත් එක කඩලා ගන්න කියනවා. ඒ තැම්පතුවට හනුව දකින්න එක වරදක් නෙමෙයි. හැබැයි ඒක තුළ ගැටීමක් ඇති වෙනවනම් ඇලීමක් ඇති වෙනවනම් මේ විදියටම මේ ඔක්කොම තියෙන්න ඕනේ මම බලාපොරොත්තු වෙන විදියටම මේක ඇදෙන්න ඕනේ කියන එක තුල දෘෂ්ටියක් තියෙනවා. එතන ආත්ම තෘප්තියක් එයා ලබනවා. ඒ ආත්ම තෘප්තිය ලබනකොට ඒක මගේ ආත්මය කියන සංකල්පය ඇතුළ ගොඩනගෙනවා. අන්න එතන දෝෂයක් තියෙනවා. දැන් ගිලම්පසයක වළඳන්න පුළුවන්. ඇත්තටම මොකද ප්‍රශ්නයක් නැහැ. ඒක දරුවා කියලා මොකද වෙලා නැහැනේ. වාදාලා නැහැනේ. ඇයි ඒක අයින් කළේ? ඒක වළඳන්නත් අයින් කළේ. උන්වහන්සේ හැදෙන්න ඕනනේ. ගුරුවරයාගේ අතට මෙච්චර මාංශලා හදලා දීලා ඒක ගුරුවරයා අස්කලානේ. එහෙනම් මේ වැරද්ද ජීවිත කාලෙ උදේට මතක හිටින උන්වහන්සේට. ජීවිතේ කවදාකවත් අමතක වෙන්නේ නැහැ. නමුත් කයේ අවශ්‍යතාවය තියෙන තිත්ත වැඩිපුර ඕනේ. ඉතින් අරක වැළඳුවාම ඊළඟ එක වළඳන්න බෑ. වළඳන්න පුළුවන් ඉඩ තියෙන කය එකටයි. එතකොට ඒ කොළත් එක්ක වැළඳුවොත් තමයි තිත්ත ලැබෙන්නේ. ඒ නිසා ඒ කය අවශ්‍යතාවයට අනුව අරක ප්‍රතික්ෂේප කළා. කයේ අවශ්‍යතාවයට අනුව තව එකක් ඉල්ලීම් කළා. කයේ අවශ්‍යතාවයට. ඒක පිළිබඳ පටිගයක් නැහැ. අයින් කරන්නේ ඒ කෙරෙහි තියෙන ද්වේෂය නෙමෙයි. ඒක හොඳට උන්වහන්සේට මතක තියෙන ජීවිත කාලේ ඒ වැරද්ද කරන්නේ නැවත. අන්න ඒ විදිහට තමයි දකින්නේ. අර තම්පතුවට අනුව නෙමෙයි අර විදිහට දකින්න යාපස්සට. අඟල් කාලක් ඇද කමන්නේ දැන් ලොරෙන් හරි ඉතින් ගන්න නැතයි කියලා හිතෙනවා. හැබැයි ඒක නිවැරදි කරගත්තොත් සාසනයට හොඳයි, හැමෝට හොඳයි නම් ඒක පොඩි අවවාදයක් කියන එක නිවැරදි කරගන්න. නිවැරදි කරගන්න එච්චර ප්‍රශ්නයක්වත් නැහැ, එන එක ගැටලුවකුත් නැහැ. ඒක කියන්නේ යන්නදරිනවා. හැබැයි සමහරවිට අවශ්‍යතාවයට ඒක එහෙම නිවැරදි වෙන්න ඕන නේද? ඔව් අවශ්‍යතාවයට නිවැරදි වෙන්න ඕනේ දැන්. අපි අංශක 23 මාර කැලයිනේ කවුරුත් මේකට මුක්කු ගාලා ලබ කරලා මේක ඇලක කෙලින් කරන්න යන්නේ නැහනේ මෙච්චර 23 මාර කැලලු ඒත් යන ප්‍රශ්න නෑ ලබ අඟල් කාලෙට මිනි මරා ගන්න යනවා වලට යගේ දුස්ති මම එහෙමමයි දකින්නේ සමහරලාට උළුවව එහෙම තිබ්බම බාත්ලා අඟලක් ගිහිල්ලා ඉතින් මං හිතන්නේ ඒක 23 මාරක් මැල වෙලා ඒත් මම මේක ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්නවනම් නම් මේක ප්‍රශ්නයක් නෑ තමයි එහෙම හිතනවා සමහරලාට ඉතින් අබැයි සාසනයට එක ටිකක් අවුල් සාගත දොරවල් වල එන්න ඉතින් එක තැනක ඉතින් ඔහොම ප්‍රශ්න එනවා එන්ද ටිකක් නිවැරදි කෙරුවොත් හොඳයි අර ගොඩාක් හොටෙල් වල වැඩ කරපු කට්ටිය දානශාලාවට ගිය ගමන් මෙයා බලන්නේ මේ ඇඟි හරියට තියලා නැහැ කෝප් හරියට තියලා නැහැ මේවා ටිෂු වලින් බියදාලා නැහැ වතුර තෙත මාතු කළා නැහැ ඕන් එයාට පේන අඩු දුන්නේනේ බඩගින්නේ කලන්ත දාලා වැටිලා කෑම කාලා නැහැ ඒක පේන්නේ නැහැ <laughs> ඒක දකින්නේ නැහැ බලන්නකො මේවා ලස්සනට සේවියෙක් දාලා පිළිවෙලට තියන්න එපා. මේක අනිත් එක නවල තියන්න එපා. ඒතන මේ හැමතැනම තියෙන. අර තුන්දෙනේ වැටේ කතා කරෝනේ කෑවනේ ඒක. ඒ කටියට කැඳ ටිකක් දෙන්න ඕනේ. මේක පිළිවෙලට තියයි. එයා දකින්න එයාගේ තැම්පත් වලට සාපේක්ෂව නේ. එහෙම එක එක්කෙනා එක එක විදිහට තමයි බලන්නේ. ඒ අයගේ තැම්පතු ඒවා. සම්මාස මේ කෙලස් වලයි මේ හෘදය වස්තු ආශ්‍රිතවයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවද සම්මාස? මොනවාරි කෙලෙසක් කිස්ම වෙන්නේ මට දැල්ලා දෙන හොයන්නත් මේ හෘදේ වස්තු ආසිතෝ නිකන් අමුතු දැනීමක් ඇති හෘද වස්තුවට විතරක් නෙමෙයි අග්නි ආසයට ආත්මාවට එතකොට බඩවැල් වලට දෙනාලු වලට ආමාශයට වකුගඩු වලට හැම එකටම අක්වාවට හැම එකටම තියෙන සම්බන්ධය. කෙලස් කියන දේ කොටස් 32කටම සම්බන්ධයි. ද්වේෂය කටට සම්බන්ධ නැත්නම් වචනේ එන්නේ ඇයි? ද්වේෂය කයට සම්බන්ධ නැත්නම් අතපය දිගහැරෙන්නේ ඇයි? දත් කැඩෙන්නේ ඇයි? ද්වේෂය පෙනාලු වලට සම්බන්ධ නැත්නම් තරහනකොට අයියෙන් අයියෙන් උස්ම ගන්න ඇයි? ද්වේෂය හදවතට සම්බන්ධ නැත්නම් ඩිං ඩිං ඩිං ගාලා ගෑනවා. අපිට දැන හොඳටම මේ ස්පන්දන වේගය එළියට හැයෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ කියන්නේ මේ කියන කෙලෙස් ඔක්කොම මුළු සර්වාංගයටම සම්බන්ධයි. ඒ සම්බන්ධ වෙලා තියෙන එකම එක ධර්මතාවයක් මත මේ කෙලස් කියන ඒ සියලුම දේවල් ෆ්‍රීකවන්සි තරංග සිතවිල්ලනේ වේව් එක. එතකොට මේ සිතවිල්ල කටගන්න ප්‍රාණ ශක්තිය උපයෝග කරගෙන. ප්‍රාණ ශක්තිය උපයෝගී කරගෙන සිතවිල්ල කටගන්නකොට ඒ සිතවිල්ලේ භ්‍රමණ වේගය වැඩි නා. කෙලස් වල ගොඩක් භ්‍රමණ වේගය වැඩි. ඒ භ්‍රමණ වේගය වැඩි වෙනකොට ඒකට සාපේක්ෂව ප්‍රාණ ශක්තිය භ්‍රමණ වේගය වැඩි වෙනවා. ඒකට සාපේක්ෂව ඉන්ද්‍රියන් ඔක්කොම ටික කලබල වෙනවා. සිත නිවෙනකොට ප්‍රාණ ශක්තියේ භ්‍රමණ වේගය සංසුන් වෙනවා. ඉන්ද්‍රියන් වල සෛලවල භ්‍රමණ වේගය සංසුන් වෙනවා. ඉන්ද්‍රියන් ඔක්කොම කාම් ඩවුන් වෙනවා. එහෙනම් අපි තරහා ගන්නකොට තරහා ගන්නේ මගේ සිත වෙන්න පුළුවන්. නමුත් ඒ සිත ඒ තරහා සිටවිල්ල ඇති කරන්නේ ප්‍රාණය උපයෝගී කරගෙන නිසා. ප්‍රාණය කම්පා වෙච්ච ගමන් කොටස් 32ම කම්පා වෙනවා. ඇස් පිටම් කම්පා වෙනවා. ඇස් වල පිටින් ඔක්කොම රතු වෙලා. නිදි මරලා නෑ හොඳට නිදාගෙන මේ ආපු ගමන් ඇස් ඔක්කොම රතු වෙලා වචන වල සැර වැඩි වෙලා වෙනාලු වල ආස්වාස ප්‍රාස්වාස වේගය වැඩි වෙලා අගියෙන් හුස්ම ගන්නවා අදවතේ සද්ද එළියට ඇහෙනවා අඟ ඔක්කොම දාඩිය දාලා ඒ මුළු සර්වාංගයේම සෛල ඔක්කොම කම්පණය වෙලා අදවතට විතරක් නෙමෙයි මුළු සර්වාංගයේම මේක බලපාලා ඒ වගේ තමයි ගුණ මෛත්‍රිය වඩනකොට ඒ මෛත්‍රිය වඩන්න වඩන්න ලෝකයේ සත්‍යය කෙරෙන කරුණාව දයාව කයේ පිරෙන්න පිරෙන්න ප්‍රාණ ශක්තියේ භ්‍රමණ වේගය අඩු වෙනවා. එතකොට ප්‍රාණ ශක්තියේ භ්‍රමණ වේගය අඩු වෙන්නේ සිතේ භ්‍රමණ වේගය අඩු වෙච්ච නිසා. ඒකට සාපේක්ෂව සෛලවල භ්‍රමණ වේගය අඩු වෙලා අදවතක් තියනවද කියලාත් හොයන්න බෑ. උස්ම ගන්න එක දැනෙන්නෙත් නෑ. අය බොහොම සිසිල් වෙලා සෑල් වෙලා නිරෝගිමත් වෙලා දීර්ඝායුෂ වෙලා තරුණ වෙලා බොහොම පෑපත් වෙලා බොහොම ලස්සනට ඉන්නවා. එහෙනම් ಗುಣ වඩනකොට ඒකත් හයට බලපානවා. අගුණ එහෙම නැත්නම් කෙලෙස් වැඩෙනකොට කෙලෙස් පවතිනකොට ඒකත් හයට බලපානවා. ගොඩාක් මේ මෛත්‍රිය දයාව වඩන කට්ටිය වයස පෙන්නේ නැහැ. වයස අඩුයි. ද්වේෂයේ පටිය තරහා වෛර ජම්ම වෛරෙන් ඉන්නේ. උපත්යෙන්ම අරගෙන ඇවිල්ලා වෛරය. ඒ වගේ ලොකු වෛරවල් ඉතේ නඩත්තු කරන කට්ටිය දැක්කාම අවුරුදු 20ක් 22ක් වෙනුම තියෙන 50ක් විතර. මම වයසක මම කළු වෙලා මූණ වල තමයි දැක්කම බය හිතෙනවා. ඒ ද්වේෂය නිසා. ඒ කියන්නේ කෙලෙස් නිකෙලෙස් කියන දෙකම අපේ ජීවිතයට, අපේ චරිතයට, අපේ අවයවයන්ට, ඉන්ද්‍රියයන් වලට, සෛල වලට හැම එකටම බලපාන.